ඉන්ද්‍රිය භාවනා සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා අජංගලායන් විහෙරති මුඛේලු වනේ අතකෝ උත්තරෝ මානවෝ පාරාසරියන්තේ වාසී යේන භගවාතේනුපසංඛමේ උපසංඛමිත්වා භගවතා සද්ධෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ උත්තරං මානවං පාරාසරයන්තේ වාසින් භගවායේ තදවෝච දේශේති උත්තර පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනන්තේ දේශේති භෝගෝතම පාරාශරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනන්ති යතා කතං පන උත්තර දේශේති පාරාශරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනන්ති ඉද භෝගෝතම චක්ඛුනා රූපං න පස්සතේ සෝතේන සද්දං න සුනාතේ එවං කෝ බෝ ගෝතම දේශේතේ පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනන්ති එවං සම්තේ කෝ උත්තර අන්ධෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති බදිරෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති යතා පාරාසරයස්ස බ්‍රාහ්මනස්ස වචනං අන්ධෝ හි උත්තර චක්ඛුනා රූපං නපස්සතේ බදිරෝසෝතේන සද්දං නසුනාතේතේ එවං වුත්තේ උත්තරෝ මානවෝ පාරාශරයන්තේ වාසින් තුන්නේ භෝතෝ මංකු භෝතෝ පත්තක්ඛන්தோ අදෝ මුකෝ පඤ්ඤායන්තෝ අපටිභානෝ නිසේදී අතකෝ භගවා උත්තරං මානවං පාරාසරියන්තේ වාසින් තුන්හි භෝතං මංකු භෝතං පස්සක්ඛන්ධං අදෝ මුඛං පජ්ජායන්තං අපටිභානං විදෙත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසීන් අඤ්ඤතා කෝ ආනන්ද දේශේතේ පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනං අඤ්ඤතාච පනානන්ද අරියස්ස දිනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති තී ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ යං භගවා අරියස්ස විනයේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේශේය භගවතෝ සොත්වා දෙක්ඛෝ ධාරේ සම්තේතේ තේනාහානන්ද සුනාහි සාදුකං මනසිකරෝහි භාසෙස්සාමේති එවං බන්තේති කෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චසෝසි භගවා ඒතද වෝච කසංචානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති ඉදානන්ද දෙක්ඛනෝ චක්ඛුනා රූපං දිස්වා uppajjati manāpaṁ uppajjati yamanapaṁ uppajjati manāpāmanāpaṁ සෝ එවං පජානාතේ uppannං කොමේ ඉදං මනාපං uppannං අමනාපං uppannං මනාපාමනාපං සංචකෝ සංඝතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒසං සම්සං ඒසං පනේසං යදෙදං උපේක්ඛාතේ තස්සතං uppannang වනාපං uppannang අමනාපං uppannang මනාපමනාපං නිරුද්ධති උපේක්ඛා සංඨාතේ සේයතාපි ආනන්ද චක්කුමා පුරිසෝ උම්මීලත්වා නිමීලෙය්‍ය නිමීලත්වා උම්මීලෙය්‍ය ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සචේ ඒවං සේඝං ඒවං සුවටං එවං අප්පකසරේන uppannang manāpaṃ uppannang amanapaṃ uppannang manāpāmanāpaṃ nirojjhate upekkha santahāte අයං බොච්චතානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා චක්ඛෝ විඤ්ඤයේ සෝරූපේසෝ පුනච පරං ආනන්ද බික්ඛුනෝ සෝතේන සද්දං සොත්වා uppajjati manāpaṁ uppajjati amanāpaṁ uppajjati manāpamanāpaṁ සෝ එවං පජානාති uppannang kome idang manapang uppannang amanapang uppannang manapamanapang පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනේතං යදිදං උපේක්ඛාතේ තස්සතං uppannang manapang uppannang amanapang uppannang manapamanapang nirojjate උපේක්ඛා සන්තාතේ සේයතාපි ආනන්ද බලවා පුරිසෝ අප්පකසිරේ නේව අච්චරං පහරෙය්‍ය ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සචි ඒවං සේඝං ඒවං සුවටං ඒවං අප්පකසිරේන uppannang manapang uppannang amanapang uppannang manapamanapang nirujjati upekha santati අයං වොච්චතානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා සෝත විඤ්ඤයේසෝ සද්දේසෝ පුනච පරං ආනන්ද බික්ඛුනෝ ගානේන ගන්ධං ගායत्वा uppajjati manapam uppajjati yamanapam uppajjati manapamanapam සෝ එවං පජානාසේ uppannang kome idang manapang uppannang amanapang uppannang manapamanapang tanjako sankatang olarikang paticca samuppannam ඒතං සංසං ඒතං පනේතං යදිදං උපේක්ඛාතේ තස්සතං uppannang manapang uppannang amanapam uppannang manapamanapang nirojjate upekkha santate සේයතාපි ආනන්ද ඒශකපෝනේ පදුමිනී පත්තේ උදක පුසිතානේ පවස්සන්තේ නසණ්ඨහන්තේ ඒවමේවකෝ ආනන්ද යස්ස කස්සති ඒවං සේඝං ඒවං තුවඨං ඒවං අප්පකසිරේන uppannang manapang uppannang amanapang uppannang manapamanapang niruddhate upekkha santhati අයං වච්චතානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා ගාන විඤ්ඤේයේසෝ ගන්ධේසෝ පුනච පරං ආනන්ද දෙක්ඛනෝ ජීවහාය රසංසායत्वा uppajjati manapam uppajjati amanapam uppajjati manapamanapam සෝ එවං පජානාතේ uppannang kome idang manapang uppannang amanapang uppannang manapamanapang තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒසං සන්තං ඒසං ඵනේසං යදිදං උපේක්ඛාසේ තස්සතං uppannang manapang uppannang amanapang uppannang manapamanapang nirojjate upekkha santhate සේයකාපි ආනන්ද බලවා පුරිසෝ ජීවහග්ගේ කෙහෙල පින්ඩං සංයෝහිත්වා අපකසිරේන වමෙය්‍ය ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සචි ඒවං සේගං ඒවං තුවටං ඒවං අපකසිරේන uppannang manapang uppannang amanapang uppannang manapamanapang niruddhate upekkha santaati අයං වොච්චතානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා ජීවහා විඤ්ඤේයේසෝ රසේසෝ පුනච පරං ආනන්ද බික්ඛුනෝ කායේන පොට්ඨබ්බං පුසිට්වා uppajjati manāpaṃ uppajjati amanapaṃ uppajjati manāpāmanāpaṃ so evaṃ pajānāti uppannං කෝමේ ඉදං මනාපං uppannං අමනාපං uppannං මනාපාමනාපං සංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනේතං යදිදං උපේක්ඛාති තස්සතං uppannang manapං uppannang අමනාපං uppannang manapāmanāpaṃ nirojjate upekkha sanṭhāte සේයතාපි ආනන්ද බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සචේ එවං සේඝං එවං තුවටං එවං අප්පකසිරේන uppannang manapang uppannang amanapang uppannang manapamanapang nirojyate upekkha santate අයං උච්චතානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා කාය විඤ්ඤේයේසෝ පොට්ටබ්බේසෝ පුනජ පරං ආනන්ද වික්ඛුනෝ මනසා ධම්මං විඤ්ඤාය uppajjati manāpaṁ uppajjati yamanapaṁ uppajjati manāpāmanāpaṁ සෝ එවං පජානාති uppannam kome idam manāpaṁ uppannam amanāpaṁ uppannam manāpāmanāpaṁ පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනේතං යදිදං උපේක්ඛාතේ තස්ස තං uppannang manapam uppannang amanapam uppannang manapamanapam niruddhate upekkha sanṭāte සේයතාපි ආනන්ද බලවා පුරිසෝ දිවස සන්තත්තේ අයෝ කටාහේ ද්වේවා තීනිවා උදක පුසිතානේ නිපාතේය දන්දෝ ආනන්ද උදක පුසිතානේ නිපාතෝ අතකෝ නං කිප්පමේව පරික්කයන් පරියාදානං ගච්ඡේය ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සති ඒවං සේගං ඒවං තුවටං ඒවං අප්පකසිරේන uppannang manapang uppannang amanapang uppannang manapamanapang niruddhati උපේක්ඛා සණ්ඨාතේ අයං වොච්චතානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා මනෝ විඤ්ඤේයේසෝ ධම්මේසෝ එවං කෝ ආනන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති කතං චානන්ද සේකෝ හෝති පාටිපදෝ ඉදානන්ද බික්ඛුනෝ චක්ඛුනාරෝපං දෙස්වා uppajjati manāpaṁ uppajjati yamanāpaṁ uppajjati manāpāmanāpaṁ සෝතේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපාමනාපේන අට්ඨේයතේ හරායතේ jigujjate සෝතේන සද්දං සොත්වා පේයාලම් ගානේන ගන්ධං ගායत्वा පේයාලම් ජීවහාය රසං සායत्वा පේයාලම් කායේන පොට්ටම්බම් පුසෙත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය uppajjati manapam uppajjati amanapam uppajjati manapamanapam සෝතේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපාමනාපේන අට්ඨේයතේ හරායතේ jigocchati එවං කෝ ආනන්ද සේකෝ හෝති පාටිපදෝ කතංචානන්ද අරියෝ හෝති භාවිතේන්ද්‍රියෝ ඉදානන්ද වික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා uppajjati manāpaṁ uppajjati amanāpaṁ uppajjati manāpāmanāpaṁ සෝසචේ ආකංකතේ පටික්කෝලේ අපටික්කෝල සංඤේ විහෙරයන්තේ අපටික්කෝල සංඤේ තත්ත විහෙරතේ සචේ ආකංකතේ අපටික්කෝලේ පටික්කෝල සංඤේ විහෙරයන්තේ පටික්කෝල සංඤේ තත්ත විහෙරතේ සචේ ආඛංකතේ පටික්ඛෝලේච අපටික්ඛෝලේච අපටික්ඛෝල සංඤේ විහෙරේයන්තේ අපටික්ඛෝල සංඤේ තත්ත විහෙරති සචේ ආඛංකතේ අපටික්ඛෝලේච පටික්ඛෝලේච පටික්ඛෝල සංඤේ විහෙරේයන්තේ පටික්ඛෝල සංඤේ තත්ත විහෙරතේ සචේ ආකංකතේ පටික්කෝලංච අප්පටික්කෝලංච තදුබයං අබිනිවජ්ජත්වා උපේක්ඛකෝ විහෙරෙය්‍යං සතෝ සම්පජානෝති උපේක්ඛකෝ තත්ත විහෙරති සතෝ සම්පජානෝ පුනච පරං ආනන්ද බික්ඛුනෝ සෝතේන සද්දං සොත්වා තේයාලං ගානේන ගන්ධං ගායත්වා පේයාලම් ජීවහාය රසංසායත්වා පේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා පේයාලම් මනසා ධම්මං විඤ්ඤාය uppajjati manapං uppajjati yamanapං uppajjati manapamanapං සෝසතේ ආකංකතේ පටික්කෝලේ අපටික්කෝල සංඤේ විහෙරයන්තේ අප්පටික්කෝල සංඤේ සත්ත විහෙරති සචේ ආකංකතේ අප්පටික්කෝලේ පටික්කෝල සංඤේ විහෙරයන්තේ පටික්කෝල සංඤේ සත්ත විහෙරති සචේ ආකංකතේ පටික්කෝලේච අප්පටික්කෝලේච අප්පටික්කෝල සංඤේ විහෙරයන්තේ අප්පටික්කෝල සංඤේ තත්ත විහෙරතේ සචේ ආඛංකතේ අපටික්කෝලේච පටික්කෝලේච පටික්කෝල සංඤේ විහෙරයන්තේ පටික්කෝල සංඤේ තත්ත විහෙරති සචේ ආකාංකසේ පටික්කෝලංච අපටික්කෝලංච තදුභයං අබිනවජ්ජත්වා උපේක්ඛකෝ විහෙරෙයං සතෝ සම්පජානෝති උපේක්ඛකෝ තත්ත විහෙරතේ සතෝ සම්පජානෝ ඒවං කෝ ආනන්ද අරියෝ හෝති භාවිතින්ද්‍රියෝ ඉති කෝ ආනන්ද දේශිතා මයා අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා දේශිතෝ සේකෝ පාටිපදෝ දේශිතෝ අරියෝ භාවිතින්ද්‍රියෝ යං කෝ ආනන්ද සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝතං මයා ඒතානි ආනන්ද රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායතානන්ද මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්මාකං අනුශාසනේති ඉදම වෝච භගවා අච්චමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති ඉන්ද්‍රිය භාවනා සුත්තං දසමං සලායතන වග්ගෝ පංචමෝ උපරිපන්නාසකං සමත්තං තස්ස වග්ගස්ස උද්දානම් අනාථපිණ්ඩිකෝ චන්නෝ පුන්නෝ නන්දක රාහුලා චක්ඛං සලායතනිකං නගර වින්දේය සොද්ධිකා ඉන්ද්‍රිය භාවනාචාපි වග්ගෝ ඕවාද පංචමෝති ඉදං වග්ගාන මුද්දානම් දේවදහෝ නුපදෝච ශුඤ්ඤතෝච විභංගකෝ සලායතනෝති වග්ගා උපරි පන්නාසකේටිතාති තීහි පන්නාසකේහි පතිමණ්ඩිතෝ සකලෝ මජ්ක්‍ධිමනිකායෝ සමත්තෝ සාදෝ සාදෝ සාදෝ